අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් අනුක්‍රමයෙන් අපේ 133 වෙනි භාවනා වැඩමුළුවටයිපත් වෙලා ඉන්නේ. ඉතින් ඒක ඒක සම්බන්ධ වෙන සීළු දෙනා විදිහෙන් මම හිතනවා නිසන්වනේ මේ වෙනකොට සත්කාර තුනක් එහෙම නැත්නම් උපස්ථාන තුනක් කරලා තිනවා. ඉතින් අපි දැන් වැඩ පටන් ගන්න යන්නේ ඒ තුන ඉවරයි කියන අදහසෙන් එකක් තමයි පිරිසට කමඨහන් කියන්නේ මොනවද නැත්නම් කමඨහන් පිළිබඳව මූලික දේශනා මාලාවකට අහන්න සකස් කරලා දීලා තියෙනවා නැත්නම් කමඨහන් දීලා තියෙනවා. දෙක සීල් සමාදන් කරවලා තියෙනවා සංඝයා වහන්සේලා ඇර අනිකායට උපෝසත අටහංග සීලේ. තුන්වෙනි එක මේ වැඩමුළුව පවත්වන කාලේ කාලසටහන එහෙම නැත්නම් විනී පද්ධතිය හඳුනාගීමක් වශයෙන් කරලා තියෙනවා. ඉතින් මේ තුන අලුතෙන්ම ආපු අය ගත්තොත් එච්චරම හුරු පුරුදු දේවල් නෙවෙන නිසා අලුත් අයට ඒවා පිළිබඳව යම් යම් ගැටලු ස්ථාන තේරෙන්නේ නැති ස්ථාන ඒවා පිළිපදින්න ගියාම ඇති වෙන දුෂ්කරතා මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම ආර්දනා කරනවා මේ අපි මේ ගන්න හදන පැයේ නැත්නම් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලෙදී ඒවා ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා එක්කෝ ඒ කියන දේ තේරෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒවා ප්‍රතිසංස්කරණය කළොත් හොඳයි කියලා ඒවා පිළිබඳ යෝජනා තියෙනවනේ එහෙම නැත්නම් ඒවා කරනකොට Tamanට ඇතිවලා තියෙන දුෂ්කරතා මේ ආපු වැඩේට බාධායි නම් ලියලා ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එතකොට අපි මේ ගන්න පැයේ එක ප්‍රයෝජනයක් තමයි මේ වෙනකොටත් අපි කරලා තියෙන උපස්ථාන පිළිබඳව සත්කාර පිළිබඳව කිව යුතු දෑත් තියෙනවා ඉදිරිපත් කරන්න. දෙක තමන් භාවනා කරගෙන යනකොට මතුවෙන භාවනා කර්මස්ථාන සම්බන්ධ ප්‍රශ්න අපි කියන කමටහන් සුද්ධ කරනවා කියලා. ඒ නිසා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලේ මුල් දවස් කීපෙදී අපි අර මුලින් කියපු සත්කාර තුන පිළිබඳව විස්තර කරලා පස්සේ එකඟුණාට පස්සේ ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල යන්නේ කමඨහං සුද්ධ කිරීම සම්බන්ධයි. ඊට අමතරව තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ යම් විසඳාගත්තොත් හොඳයි කියලා හිතන කරුණු අපිට විසඳන්න පුළුවන් කරුණු තියෙනවා නම් අපි ඒකත් ඉදිරිපත් කරගන්නවා අපි වගේ මේකට භාවනා කරන පිරිසක් නිසා අපිට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා නිකන් මූලධර්ම කරුණක් ගන්නෑ. ඉතින් මේ තුන අපි ඉදිරිපත් කිරීමේ ක්‍රම දෙකක් මතු කරලා දෙනවා. එකක් තමයි ලිඛිතව මේ ප්‍රශ්න පෙට්ටියට දාන එක. දෙක ලැබිච්ච කාලේ ඊට පහටුකම් හම්බුනොත් සභාවට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකෙන්ම ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් භාවනාවට අදාළ නැති තමන්ගේ ජීවිතයට අදාළ නැති අපි මේ දීප සත්කාර තුනට අදාළ නැති ප්‍රශ්න අපි අයින් කරනවා. එහෙම නැතුව අපිට මේ වැඩපිළිවෙලේ ගුණයක් ගන්න බැරි නිසා ඒ අයින් කිරීමේ වගකීම අපි වැඩමුළු සංවිධානයට බාර දීලා තියෙනවා. ඒ වැඩමුළු සංවිධානයේ අයින් කරන හැම ප්‍රශ්නයකටම වග වෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ. ඇයි මේ ප්‍රශ්න විසිකරේ කියලා. මේ ප්‍රශ්නේ ගත්තේ නැත්තේ කියලා. ඒකල කියලා දෙන්න ඕනේ. මෙන්න මේ මේ නිවැරදි කිරීම සහ මේ මේ විදිහට ගොනු කරොත් අපිට ප්‍රශ්න සාකච්ඡාවල ගන්න පුළුවන් කියලා. යැත්තන කරුණාවෙන් ප්‍රශ්න ලිවීම මන්දෝත්සාහී නොවන විදිහට ලියන්න ඕන කරන්නේ අදාළ ටික විතර කියන එකට අපි 100 වෙනි වැඩමුළුවේ විතර ඉඳලා වැඩමුණු සංවිධානයේට අපි වාක්‍යියම දුන්නා ඒක බොහොම පළපරෝදන සහිතයි. ඊට පස්සේ අපි දැන් වැඩමුණු තුනක විතර ඉඳලා ප්‍රමාණය 90 දක්වා වැඩි කරලා තියෙනවා. ඒත් අපි අර ක්‍රමයේම යනවා. ඒකෝට අපිට දරන්න තියෙන බර වගකීම ඉදට වැඩි වැඩි. ඒ නිසා සාකච්ඡාවේ ගුණව පවත්තන එක, වැඩමුළුවේ විනය පවත්තන එක, ඒව ලේසි වැඩ නෙවෙයි. ඒ නිසා හැම කෙනෙක්ම ඔක බලා ගන්න ඕනේ. මේ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලේ තමන්ගේ අපහසුතා දුෂ්කරතා විසඳාගත යුතු ප්‍රශ්න අහන්න අවස්ථාවක් කරගන්න. නමුත් මේ බුදුහාමුදුරණත් විසඳන්න බැරි ප්‍රශ්න එහෙම නැත්නම් මයිති බුදුහාමුදුරණිය අහන්න ඕන ප්‍රශ්න මගෙන් අහන්න එපා වැඩන්නේ. මයින් අපි සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් විතරයි අපි ගන්න. ඉතින් ඒක දැන් එනවා හරි අඩුයි. අනවශ්‍ය ප්‍රශ්න එනවා හුඟක් අඩුයි. මුල් දවසේ දෙකේ එයි අපි ගැන අනුකම්පා කරනවා. තීරේ සම්බන්ධ වෙන කාටත් තුන්වෙනි දවසේ විතර ඉඳලා අපි කොච්චරක් සමූහය වශයෙන් ගොනු වෙනවද කියන එක ඒක අපි ආඩම්බරයි Nissan වනේ මේ හඳුන්වා දෙන ක්‍රමයේ මත්තට දන්නවා ಜಾති වශයෙන්ම යන බව. අපි මේ කරන්නේ ඒකට පෙරහුරුවක් කරන එකයි. එච හැම කෙනෙක්ම පරිතද කරගන්න දීලා තියෙන විවස්ථාවලින් පිට යන්න එපා සාකච්ඡා කරන්න නැතුව. එක්කෙනෙක් එක්කෙනේ සාකච්ඡා කරන්නත් එපා. මේ ඉන්න කිසිම කෙනෙක් තව කෙනෙක්ගේ ප්‍රශ්නකට උත්තර දෙන්න යන්න එපා. මෙතන ඉන්න කිසිම කෙනෙක් තවකින් අහන්න යන්නත් එපා. එහෙමනම් මම මෙතෙන්ට එන එකේ තේරුම නැහැ. අහන්න යමක් තියෙනවනම් වැඩමුළු සංවිධානයෙන් අහන්න නැත්නම් ලිඛිතව දාන්න. එක එක නැයක එක නැයකතු වෙලා මුළු මුළු ගානේ ධර්ම සාකච්ඡා කරන්නයි එක එක නැගේ බැන වැසිනට ගත්තොත් කනත් කපලා එළියට දාන්න. මට ආසාවක් තියෙන එක්කෙනෙක් දෙන්නේ කොහොමද එළියට දාන්න. එතකොට තමයි අනික් කට්ටිය හරි දෙන්නේ. ඉතින් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. මට හම්බුන්නේ අතපය දිගල්ලා විසි කරන්න මොකද කවුරුත් වගේ කීකරු වෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ විශේෂයෙන්ම පිරිසක් ගොනු කරන්න ගියාට පස්සේ හැම කෙනාම මතක තියාගන්න ඕනේ හැම කෙනාම යම් ප්‍රමාණයකට කැපකිරීම ප්‍රමාණයක් කරන්න ඕනේ. බලන්න ලස්සනයි ශාලාව දැන්. නතු නඩත්තු කරන්න හැම කෙනාම කැප කරනවා. ඉතින් මම මේ පළවෙනි දවසේ නිසායි මේ වගේ හඳුන්වා දීමක් කරේ. අපි බලාපොරොත්තු වෙනවා දැන් සැසිවාරය ආරම්භකරනද අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරන විදියට. අවසරයි ස්වාමින් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න වශයෙන් ප්‍රශ්න 10ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව අද දින මම දෙවෙනි වර සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ කළෙමි. එහිදී වම් පාදයේ තබන විට වම තබනවාද දකුණු පාදයේ තබන විට දකුණ තබනවා යනුවෙන්ද මෙනෙහි කළෙමි. සිත වරින් වර පිට ගියද නැවත නැවත සක්මනට සිත යොදමින් සක්මන් කළෙමි. පාදවල විලුඹ පොළවේ වදින විට තද ගතියක් හා ඇඟිලි තුඩු වලින් පාදය එසවෙන විට ශරීරයට සැහැල්ලු ගතියක්ද දැනුනි. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කර පර්යංක භාවනාවට දෙවෙනි වර වාඩි උනේමි. හුස්ම ඇතුල්වන විට ආශ්වාස යනුවෙන්ද හුස්ම පිටවන විට ප්‍රශ්වාස යනුවෙන්ද මෙනෙහි කළෙමි. නාසිකාග්‍රේ යම් තැනක හුස්ම වදින බව දැනුනි. එතැනට සිත තබා හුස්ම ඇතුල්වන විට ආශ්වාස යනුවෙන්ද පිටවන විට ප්‍රශ්වාස යනුවෙන්ද ටික වේලාවක් මෙනෙහි කළෙමි. එහිදීද සිත වරින් වර නොයෙක් අරමුණු කරා ගියද නැවත නැවත කමටහන්නේ සිත යෙද වූයෙමි. මෙසේ ටික වේලාවක් භාවනා කරගෙන යන විට ආශ්වාස ප්‍රශ්වාස දෙකම එක තැන නතර වූවක් මෙන් දැනුනි. එවිට කුමක් කළ යුතුයදයි මොහොතක් මෙනෙහි කළෙමි. ඊයේ දින සවස ඔබ වහන්සේගේ දේශනාව සිහි වී මම දැන් මම දැන් ඉන්නවායයි මතකයට නැගුණි. ටික වේලාවක් සිටිමියයි මෙනෙහි කළෙමි. කයේ කිසිදු බරගතියක් වේදනාවක් නොදැනුනි. ටික වේලාවකින් ගැස්සී අවදි වූවක් මෙන් දැනුනි. නිින්ද නොගිය බව හොඳින් දනිමි. එසේ ගැස්සීමත් සමගම නැවත ආනාපාන භාවනාවට සිත යොමු උනි. එසේ ආනාපානය කරගෙන යන විට වරින් වර පළමු විදියට ගැස්සී අවදි වෙනවා මෙන් සිදු උනි. මින් ඉදිරියට කුමක් කළ යුතුදැයි අනුශාසනා කරන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන පරිදි උතුම් නිවන අවබෝධ වේවා. මේක සාමාන්‍යයෙන් ඉස්ලාම අලුතෙන් ආපු කෙනෙක්ගේ ප්‍රකාශයක් නෙවෙයි යම් ප්‍රමාණයකට භාවනා කරපු එක්කෙනෙක්ගේ ප්‍රකාශයක් වගේ පේන්න තියෙන්නේ මේක දිනු කරන්න අංක දෙකක් කරුණු දෙකක් මතක් කරන්න පුළුවන් එකක් තමයි තමන්ට පේනකොට ආස්වාද ප්‍රසවාස දෙක මේක ආස්වාස මේක ප්‍රසවාස කියලා වෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ දෙකේ වෙනස මොකක්ද කියලා අල්ලා ගන්න පුළුවන් තරම් උනන්දු වෙන්න ඕනේ. ඒක පොඩි වෙලාවයි අපිට පේන්නේ. ඒ පේන වෙලාවේදී දෙක වෙන්කොට හඳුනා ගැනීම පරිච්ඡේද ඥානය පිරිසිඳ දැන ගැනීම අත්‍යවශ්‍යයි ඉදිරියට තියෙන මේ ප්‍රනීත භාවය ලබා ගන්න. දෙක දෙවෙනියට කියපු අය වරින් වර හිත පිට යනවා නැත්තම් නිදිමත වෙනවා වගේ නැත්තම් අවදි වෙනවා වගේ වෙනකොට අවදි වෙන්නේ නැවතත් මූල කර්මස්ථානටද එහෙම නැත්තම් අවදි වුණාට පස්සේ මූල කර්මස්ථානට ගැනීම ප්‍රයත්න කරන්න වෙනවද එහෙම නැත්නම් ආයාසයෙන් ගන්න වෙනවද කියන එකත් වාර්තා වෙනවා නම් හොඳයි. ඉතින් මෙතෙන්දිම කියන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. නැත්නම් ආයෙත් ඒ තොරතුරු ටික ලැබෙන විදියට කමටාන් වාර්තාව සකස් කරන්න ඕනේ. එළියපෙකන කැමැතිද මේ ප්‍රශ්න දෙකට උත්තර මේ සභාවට මේ ඉදිරිපත් කරන්න? ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ ගැස්සිලා වගේ අවදි වෙනකොටම ආයි මූල කර්මස්ථානයට සිත යනවා. ඔය ඒක හොඳට අනිවාර්යයෙන්ම වාර්තා කරන්නත් ඕනේ ඒක සමාදම් වෙන්නත් ඕනේ. එතකොට මූල කර්මත්තාන්ට ගියාම පිට යන්න ඉස්සෙල්ලා තිබුණු විදිහට මූල කර්මත්තානේ tempatව සාදරව මිනීක නිහිත පිළිගන්න ලෑස්තිද නැත්නම් පශ්චාත්තාප වෙලා හිත පිට ගියා කියලා තමන්න තමන් දෙත් දෙන තමන්න තමන් කම්පා වෙන තත්ත්වයක් තියෙනවද කියලාත් පරීක්ෂා කරා. එහෙම කම්පා වෙන තත්ත්වයක් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමනම් හොඳට මතක තියාගන්න අර හිත පිට යන්නේ ඉස්සල්ලත් හිත කම්පාවක් නැහැ. ගිහිල්ලා ආට පස්සෙත් කම්පාවක් නැත්නම් ඒ අතරමැද කෙලෙස් නැහැ කියන එක තමයි සමීකරණය. සතිය තිබිලා පිට ගිහිල්ලා ආය සතියට ආවට පස්සේ හිතේ කැළඹිලා නැත්නම් ඒ අතරමැද කෙලෙස් නැහැ. මේ තමයි අපි කෙලෙස් අවහෝසි කරන ක්‍රමය. ඒ නිසා පිට පිට ගියාට කමක් නැහැ. පිට ගිහිල්ලා ආපු හැම වෙලාවෙම බලන්න හිත කීකරුව ගෙදෙට්ට එනවනම් අරමුණට යනවනම් හිත දෙස් දෙන්නේ නැත්නම් පශ්චාත්තාවයක් නැත්නම් අපි ටික ටික ටික ටික ඉගෙන ගන්නවා මේ පව් හොදා හරින ක්‍රමේ. පව් සමා කරන ක්‍රමේ. එහෙම නැත්නම් අහෝසි කරන ක්‍රමේ. ඒ නිසා පිට යන්න ඕන එකට. අනිත් එක තමයි ආස්වාස් ප්‍රසවාස දෙකේ වෙනස වෙනස්වස්යෙන් වෙන් කරනකොට මොකද්ද දෙකේ වෙනස කියන එක වාර්තාවට ඇතුළු කරන්න නැත්නම් දැන් Taman දන්නවනම් සභාවට ඉදිරිපත් කරන්න. ආස්වාස ප්‍රසවාස දෙකේ වෙනස ස්වාමීන් වහන්සේ ආස්වාස කරනකොට දිගට දැනෙනවා ප්‍රස්වාස කරනකොට කෙටියට සහැල්ලුවට පිට වෙනවා දැනෙනවා. ඒක අනිවාර්යයෙන්ම වார்த்தාවට දාන්න ඒකෙන් තමයි හොඳට තේරෙන්නේ මේ කරන කෙනා මේ පිළිසිදුවට භාවනා කරනවා නැත්නම් හිතලා ලියනවාද එහෙම නැත්නම් මේ පේන දේ බලන දේ පෙනිලා තියනවාද කියලා. ඒක දන්නේ වාර්තාවට ඇතුල් කරනවා. මේ දෙක විතරක් නෙවෙයි තව හොඳට බලන්න ගොඩාක් පැතිකඩ තියෙනවා. ගොඩාක් සටහන් තියෙනවා. ගොඩාක් ආකාර තියෙනවා. ඒක එන්න එන්න Taman ලියන රචනයේ රසවත්කම වැඩි වෙනවා. හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්ස භාවනාව සඳහා මා ඊට ආදුනිකයෙක් වන අතර භාවනාව කරගෙන යාමේදී මාහට ප්‍රශ්න කිහිපයක් පැන නැගී ඇත. ප්‍රශ්න අංක 1 ආනාපාන සති භාවනාව කිරීමේදී ආශ්වාස ප්‍රශ්වාස ස්වභාවිකව වනවාද නැත්නම් ආයාසයෙන් වන බව හඳුනාගන්නේ කෙසේද? ප්‍රශ්න අංක 2 ඒක සඳහා කියන්න තියෙන්නේ ඒක එච්චර අඳුර ගන්න බැරි තරම් නම් ගණන් ගන්න එපා. ස්වභාවික වෙනවා කියලා හිතානේ යන්න. ආයාසයෙන් වෙනවා නම් ඉසේකක්ක මේයි. හිත දැඩි ගතිය එනේ. නමුත් මේ එහෙම නැතුව තියෙද්දි ආයාස කර වෙනවද කියලා බලන්නේ මේ අනවශ්‍ය තැන්වල සැක කරන චරිත. අන කුකුස් කරන චරිත. එතන ප්‍රපංචකලියට නැත්නම් ප්‍රපංච කරනවා. ඉතින් කවදාවත් බහන වැඩෙන්නේ නැහැ. මේ හරි පාරේ යනකොට යාට පවන්තල්ලා ආශිර්වාද කළ යුතු තිබියදී මේක හරිද වැරදිද කියලා සැක කරන මනුස්සයා ලන්දේ තියෙන ගුණ පාට ඇදලා දාගන්න මිනිස්සෙක්. අහල පහල තියෙන ලන්දේ තියුණු පාට ඇදලා දානවා. ඒක හරි කියලා හිතාන යන එක තමයි අපි සද්ධාව කියලා මෙතෙන්දී අදහස් කරන්නේ. වැරදි නම් අපිට දෙයි ඉසේකක් වක්. වැරදි නම් අපිට දෙයි ආතතියක්. නැත්තම් හරි කියලා හිතාන යන්නේ. ප්‍රශ්න අංක 2 හුස්ම රැල්ල කයෙහි ගැටීමක් නොවුන හොත් සතිය පවත්වනුයේ කොයි ආකාරයටද? ඔය තමන් ඉඳ ඇවිදිනව නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නව දන්නවනම් ඒ සතිය පැවතිලා තියෙන්නේ. ඒක අතිරේක ලාභයක් තමයි හුස්ම. ඊටත් වැඩි අතිරේක ලාභයක් තමයි කරන එකක්ද කරන එකක්ද ආයාස නැද්ද කියලා බලන්න. ඔක්කොටම ඉස්සර බලන්න මම ඉඳගෙන ඉන්නේ කියලා දන්නා තාක්කල් හිටගෙන නෙවෙයි කියලා දන්නා තාක්කල් ඇවිදින්න නෙවෙයි කියලා දන්නා තාක්කල් නිදාගෙන නෙවෙයි කියලා දන්නා තාක්කල් භාවනා 100ක් ලකුණු ලැබෙනවා. අතිරේක ලකුණු ලැබ තමයි ඉඳගෙන ඉන්න එක තුල පේන දේවල්. ඒකත් ආයාසයෙන්ද නැතිගෙන අතිරේක ලැබුණේ එනවනම් ගන්න. හැබැයි ඒව මත විනිශ්චය කරන්න යන්න එපා. මොකද අපි මූලික ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පවතින තාක්කල් සතිය තියෙනවා. ප්‍රශ්න අංක 3 කාර්යාල වැඩබිමේදී හිටගෙන ඉඳගෙන ඇවිදිමින් යන ඉරියව්වල පැවැත්ම ඊතා වේගයෙන් වෙනස් වන අතර එනම් එම ඉරියව්වල සිටියේදී අපට තවත් බොහෝ රාජකාරී කටයුතු වල නිරත වීමට සිදුවේ. එහිදී සිතෙහි සතිය හොඳින් පවත්වාගෙන යන්නේ කොයි ආකාරයටදයි පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් වැඳ නමස්කාර කොට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ ඒක දැනගන්න පුළුවන් ඉස්සෙල්ලා හොල්ලන්නේ නැතුව එක තැනක ඉඳලා උදාහරණයක් වශයෙන් කියනවා නම් චේතනාපූර්වක මුකුත් නොකර ඉඳගෙන හුස්ම හැටනනි බලලා දීලා බලන්න හිත කොච්චර ඒකට කැමැතිද කොච්චර අනුග්‍රහ කරනවද ඊට පස්සේ බලන්න එක වැඩයි සක්මන් කරනවා විතරයි කොච්චර අනුග්‍රහ කරනවද ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඉඳ ගන්නකොට කොහොමද හිට ගන්න කොහොමද කොහොමද මොකද මේ ඉඳ ගන්නවා හිට ගන්නවා කියලා ඉලියව මාරු කරනවා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය වහන. ඒක ඉතින් තමන් කරන දෙයක්නේ. කවුරුත් ඇවිල්ලා අපිට හිට ගන්න ඉඳ ගන්න කියන්නේ නැහැ නේ. තමන් තමයි කඩිගාය වගේ මොනම දෙයක්වත් කරන්න බෑ. ඒක ලිවල අල්ලපු ගෙදර මිනිසුන්ඩයි අහල පහල මිනිසුන්ඩයි කියන මම හිටගෙන ඉඳගන්න ඒගොල්ලෝ කියපු නිසායි කියලා. නෑ ඉඳගෙන ඉඳ දෙන්න බෑනේ මොකද කියන්නේ කියලා. ඉඳගෙන ඉන්නේ නෑ. ඒ ටිකෙත් නලියනවා. ඒ නිසා ඉස්සලා බලන්න ඉඳ මොකුත් නැතුව කවුරු හරි කණ්ඩගෙනක් දෙයි. කවුරු හරි ආසනයක් හදලා දෙයි වාඩිලා බලන්න කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. ඒකල බලන්න නැගිටින්නේ දුක්ඛ සත්‍ය දැනගන්න අනවශ්‍ය නිසා. මොකද දුක්ඛ සත්‍ය වැටෙන්නේ නැති ඉරියව් මාරු කරන නිසායි කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඒකල බුදුහාමුදුරුවෝ කියනවා භාවනා මධ්‍යස්ථාන කියලා නිකන් හිටපන් බලන්න කියලා. ඉන්න බෑ. ඒ නිසා බැදීව කරන්න යන්න එපා. පුළුවන් හරිය බලන්න එක ඉරියව් පවත්වන සක්මනීදි කොහොමද මං මොනවාක්වත් බරපතල වැඩ නැති ආ භාවනා මධ්‍යස්ථානකදී කොහොමද මං නිකම්ම නිකන් ඉඳගෙන කොහොමද මං කියලා ඒකේ වර්ධනයක් තියෙනවා නම් අර ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. මෙහෙ ඉඳගෙන gedara තියෙන ප්‍රශ්න වලට හෝ ඒවට උත්තර හොයන්න හදනවා කියලා කියන්නේ මේ දැනටත් හම් වෙච්ච එකවත් බුද්ධි විඳින්නේ නැහැ. මේ තමයි හිතේ හැටි. ඔලියපෙක් කරන්නේ කාගෙත් හැටි හොඳ තමයි. ඒ නිසා ඉත දීලා බලන්න මොනවාක් හැල හැප්පෙන්නේ නැතුව ඉන්න දීපු මේ අවස්ථාව එයා කොච්චර සමාදම් වෙනවද? කොච්චර අබිරමණය කරනවද? එහෙම නැත්නම් ඒකෙත් නලියනවා. ඒක නලියන ගැන අහන්න දෙයක් නෑ. ඒ නිසා පුළුවන් තරම් මේ පහසුකම් ටික දීලා බලන්න හිත කොහොමද තැම්පත් වෙන්නේ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සම්බන්ධීමි. කමඨහන කමඨහන ලෙස වම දකුණ ලෙසගෙන වැලිමලුවේ සක්මන් කළෙමි. විනාඩි 25කට පසු සිත විසිරී නොගොස් වම දකුණ යනුවෙන් පමණක් ඒකාග්‍ර විය. එහිදී මා ඇස් රඳවා තිබූ ඉදිරිපස බඹයක දුර වූ වැලිමලුව අත්කාචයකින් විශාල කොට බලන්නාසේ වෘතාකාරව පෙනෙන්නට විය. මා පර්යංක භාවනාවට යා යුත්තේ මේ අවස්ථාවේද නැත්නම් තවදුරටත් සක්මනේ යෙදීමෙන් පසුවද යන්න මට එම අවස්ථාවේදී ගැටලුවක් විය. කරුණාවෙන් මෙය පහදා දෙන සේක්වා. දෙවෙනි කොයි වෙලාවක හරි මොනම වෙලාවක හරි භාවනාවේ වෙනසක් පේනවා නම් ඒක අහලහප්පන්න යන්න එපා. ඒක හොඳට හිතට වදින්න දෙන්න. ඒ වෙලාවේ තවත් හැල හැපිලි දැම්මොත් අර පේන එක විෂදව දැක ගන්න බැරි වෙනවා. අපේ හිත කරන්නේම මොකක් හරි එකලාස වෙගෙන එක්ක සැකයක් දානවා ඒකට. එහෙම නැත්නම් කියනවා මේක පොඩ්ඩක් වෙනස් කරලා බැලුවොත් මොකද වෙන්නේ කියලා. ඉතින් අන්තිමට අර තිබුණු එකලාසෙ නැති වෙනවා. ඒ නිසා යම් වෙලාවක දේක විපර්යාසයක් වෙනසක් වෙනස් වීමක් පරිණාමයක් විපරිණාමයක් රූපාන්තරණයක් වෙනවා නම් Taman හෙල්ලෙන්නේ නැතුව ඒක දිහාම හෙල්ලෙන්නේ නැහැ කියන කියන්නේ Taman මොකුත් ඒකට දාන්න නැතුවකට යන්න අරින්න. ඒ තමයි භාවනාව කියන්නේ. නමුත් අපේ හිතේ තියෙන කඩප්පුලිකම කියන්නේ ඒ වගේ දෙයක් එනකොට මොකක් හරි සැකයක් ගෙනත් දාගන්න. එනතම මොකක් හරි ඉරියව් වෙනස් කරනවා. එහෙම නැත්නම් හැල හැප්පිලක් කරනවා. ඒක තමයි අපි මෙතෙක් කල සංසාරේ කරලා තියෙන්නේ. ඒ නිසා මොන හරි වෙනසක් පේනවනම් දඩේම යන මාස සතෙක් දැක්කනම් ඒ මාස දැඟලිලා නැතර කරලා සතය සතා ගිනි කාලා වැටලා තියෙනවනම් එහෙම නතර වෙනවා. මොකද සතා ගිනි කන වැටුණාට පස්සේ ඌ පුදුවන්නේ නැහැ. ඊට පස්සේ හිමීට ලං වෙලා බලනවා මොකಾದ කියලා. Taman දගලන්න ගත්තොත් අනිසරි බලනකොට සතා ගිහිල්ලා. ඒ මේ දෙකල් අපි සංසාරේ කිරුවේම මේ වගේ වෙනසක් පේනකොටම කලබල වෙනවා, දඟලනවා, පිළියම් හොයනවා. ඉතින් කවදාවත් අනිත්‍ය කියන එක, වෙනස් වීම කියන එක, විපරිණාමය කියන එක දැකන්නේ. අපි හිතන්නේ ඒක හුනියමක් කියලා. අපි හිතන්නේ ඒක කාලකණ්ණිකමක් කියලා. අපි හිතන්නේ ඒක දඬුවමක් කියලා. වෙනස් වෙනකොටම මනස දෙනවා ගොඩ පෙරක දෝරුකක්. භාවනා කරනකොට කියන්නේ ගොඩ පෙරක දෝරන් එපා. ඒ ලොක් කරන කාචකෙන් පෙන්න වගේ පේන එක එහෙම හිතට වදින්න හරි. පුළුවන් තරම්. ඒක බුද්ධම ගැඹුරකට යන්න පටන් ගන්නවා. වෙනත් ඉරියව් මාර්ගෙදිමක් කරන්න නැති එක තමයි වඩා හොඳ. ප්‍රශ්න අංක 2 සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස කමඨහන ගැනීමද ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස කමඨහන ගැනීමද යන ක්‍රම දෙකෙන් සුදුසු කුමක්ද? තෙරුවන් සරණයි. ඇවිදිනකොට ඇවිදිනවා කියලා දන්නවනම් හොඳට ඕම ඇති. මම ඉඳගෙන නෙවෙයි, මම හිටගෙන නෙවෙයි, මම නිදාගන්න වෙන 100ට 100ක් ලකුණු. ඒ කොයි එකෙන් කරනකොට මේ අරමුණ තව සුහද වෙනවද? වම දකුණ කරනකොටද ඔසවනවා තබනවද කියන එක වැඩියෙන් සුහද වෙන ක්‍රමයේ ගන්නවා මිසක පිට කාටවත් උපදෙස් දෙන්න බෑ. Taman ඒකට භාවනාවට තියෙන නැඹුරු භාවය, සතිය දියුණු වෙන භාවය, සතිය අකණ්ඩ භාවය සතිය හොඳට අරමුණ විස්තර කියවන භාවය පිටකෙනෙකුට කොහොමඩක්වත් උපදෙස් දෙන්න බෑ. ඒ නිසා බලන්න ඉස්සල්ලාම මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් ආ භාවනාවට අපිට ප්‍රයෝජන තියෙනවා. ඒ බව දන්නේ වම දකුණ වශයෙන්ද ඒ බව දන්නේ ඔසවීම තැබීම වශයෙන්ද ඒ බව දන්නේ එසවීම යැවීම තැබීමද වශයෙන්ද කියලා තුනම කරලා බලන්න පහසු එක යන්න. ගරු ස්වාමින් වහන්ස මා පර්යංක භාවනාවට වාඩි වූ පසු මා සිටින ශරීර පිළිවෙල සිතින් නිරීක්ෂණය කළ හැක. මා ආශ්වාස සහ ප්‍රශ්වාස වෙන වෙනම හඳුනා ගැනීම විනාඩි 3කින් පමණ කළ හැකිය. නමුත් පිටතින් ශබ්ද ඇසුණු විට මම ඒ සඳහා සිත නැඹුරු වූ විට එම ශබ්දයේ පිළිබඳව මාගේ සිතේ ද්වේෂය හටගනී. නමුත් නැවත මා එය ද්වේෂයක් බව හඳුනා ගනිමි. මගේ සිතින්ම එම ශබ්දය නොඇසීම සඳහා දොර වසා තැබීම වැනි පිළියමක් සිතින් සිතමි. එවිට ද්වේෂයක්ද මාහට නොදැනී යයි. එය චිත්තානුපස්සනාවක්ද නැවත මාගේ සිත ආශ්වාස ප්‍රස්වාසයට මා නැඹුරු කර ගතිමි. මා සිටින්නේ කොතැනකද යන වග පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඒකට පළවෙනිගෙන් අපේ කරාට කියන එක මට කියන්න වෙනවා මෙතනදී හිතේ විෂද භාවය ඇති වෙන්න ප්‍රණීත භාවය ඇති වෙන්න විනාඩි 3කින් Tamanට පේනවනම් මේ ආස්වාස මේ ප්‍රස්වාසය කියලා ඒ දෙකේ වෙනස මොකක්ද කියලා අල්ලන්නේ නැතුව ඒ අල්ලාගත්තදී වார்த்தාවට ඇතුව කරන්නේ නැතුව හිත දියුණු වෙන්නේ නැහැ ඒ නිසා වෙනස පේනවනම් මොකද්ද වෙනස කියලා එක්කෝ දැන් සභාවට කියන්න එහෙම නැත්නම් Tamanගේ කමටහන් වார்த்தාවට ඇතුල් කරන්න කැමති දේ ලියුපෙකන මේ සුළු වේලාවකින් ආශ්‍රව ප්‍රසස්ස වෙන් කරලා මට දැනගන්න පුළුවන් කියන වෙලාවදී මොකද්ද වෙනස කියලා කතාව කියන්නේ. එතකොට නම් පුළුවන් ඒක දිගේ උත්තරයක් දෙන්න. අවසරයි ස්වාමින් වහන්ස මට විනාඩි 3කින් පමණ ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස හඳුන ගන්න පුළුවන් ආස්වාසයේ දිගු ලෙසත් ප්‍රාස්වාසයේ කෙටි ලෙසත් ආස්වාසයේ සිසිල් වශයෙන් දැනන බවත් ප්‍රාශ්වාසය එසේ නොවන බවත් මට හැඟී යනවා. ඒ වගේම ඒ වගේ වෙනස අල්ලගෙන ඉවර වෙලා මේ තිතිලයි දිගයි මේ උණුසුමයි කෙටි උතර ගොඩක් ප්‍රමාණ තියෙනවා. මේ විදිහට හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්? හුස්ම රැලි බලන්න ස්ථා විනාඩි ගානක් යනකොට මට ශබ්දයකට හිත ගියොත් ඒ අතරමැද වෙනස දකිමින් හුස්ම ආස්වාද ප්‍රසවාසයේ හුස්ම දිහාක් තියනවා කියන්නේ නෙමෙයි ආස්වාස වෙන් කරලා රස විඳිමින් දෙක වෙන් කරමින් හුස්ම රැලි කීයක් විනාඩි කීයක් තප්පර කීයක් දිගට යන්න පුළුවන් කියලා දිහිතේ හුස්ම රැලි 15ක් 10ක් පමණ මට යන්න පුළුවන් මම ඒකේ වෙනස අඳුර ගන්නවා එතකොට මට පොඩි ප්‍රීතියකුත් දැනෙනවා මං හිතන්නේ ඒක මං හරිද වැරදිද දන්නේ මං ඒක අමතක කරන්න යනවා ඊට පස්සේ මම ආපහු අතෙන්ට තමයි එන්නේ ඒක. ඒ නෑ නෑ ඒ ටිකේ තමයි ඔය පටලවිලි තියෙන්නේ. ඒක නිසා ඒ වෙනස දකිමින් ආශ්‍රස්වාසයේ වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් නම් ඒක හොඳට සමාදන් වුණොත් නැත්නම් ඒක හොඳට ලං කරලා බැලුවොත්, එබිල බැලුවොත් හෙන ගැහුවත් ඇහෙන්නේ. බාහිර මොනවත් වෙන්නේ නෑ. එතකොට ඒක ප්‍රීතිය දැනෙනවා ඒක දැනගන්න. නමුත් ඒක අයින් කරන්න යන්නත් එපා. අපිට කරන්න තියෙන්නේ බලන අරමුණට සමීපව පුළුවන් තරම් විස්තර සහිතව විසුතුරුව බලාන බලාන කිව්වොත් අපි කියනවා ඒ අරමුණට கிඳා බහිනවයි කියලා. අරමුණට නිමග්න වෙනවයි කියලා. අරමුණත් එක්ක ආද වෙනවයි කියලා. ආද උනාට පස්සේ ওই සද්ද වේදනා හිතවිලි මොකක්වත් වෙන්නේ ඒ වෙන ගමන බාධා වුණොත් තමයි මැස්සෙක් ඇහුවත් පිටින් මොකක් ආවත් කරදර වෙන්නේ. නිසා යම් වෙලාවක සක්මන් කරනකොට මේ වම් මේ දකුණ කියලා වෙන් වුණා දැනෙනවා නම් හුදුට ඒක වාතාවරණයට දාන්න. පරියංකේදී මේ ආස්වාස් මේ ප්‍රස්වාස් කියලා වෙන්ුණයි කියලා කියලා නතර කරන්න එපා. නිකන් හරියට පොඩි දරුවෙකුට සෙල්ලම් බඩුවක් පෙන්නලා ගත්තා වගේ. ඉතින් ඌ අඬනවා ඒක. එක්ක පෙන්නන්න නැතුව ඉන්න පෙන්නන ඌට දෙන්න ඒක. ඒ වගේ ආස්වාස් ප්‍රස්වාස් වෙනස දැනගෙන ඒක හොඳට සමීපව බලන්න වැඩි වෙලා යන්න ඉස්සලා ඒක වෙනස්කම්. මේ දෙකේ වෙනස අඳුනගත්ත කෙනාට ආස්වාසෙන් ආස්වාසයට වෙනසක් තියෙනවනේ. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයේ තියෙන වෙනස මේ දෙක අඳුනගත්ත කෙනාට විතරයි ඒ වෙනස දකින්නේ. ඒ වෙනස දක්නසුලෝ ගියොත් ওই සද්ද වේදනා හිතිර වලින් එන බාධා අයින් වෙලා අරමුණියේම හිත නිමග්න වෙන ගතියක් එනවා. ඒක යෝගාචර කරන දෙයක් නෙවෙයි. යෝගාවචරයට හම්බ වෙන අතිරේක ලාභයක්. ඒ අතිරේක ලාභයේ සිදුවෙන වෙලාවේදී සද්ද නැතුව නෙවෙයි. වේදනා නැතුව නෙවෙයි. හිතවින් නැතුව නෙවෙයි. නමුත් හිත තියෙන්නේ අර දැකපු වෙනස හඳුනා ගන්න එක තුල ඒ තුල ඒ කර්මන්නේ වෙනවයි කියලා කියනවා හිත. කර්මනේ වුණාට පස්සේ හිත හිත බලන්නේ තවදුරටත් අරකේ අරමුණු රසය ගන්නවා. අන්න එතෙන්ද අවධානය යොමු කරලා බලන්න. එතකොට වේදනාව කරදර කරන්නේ නැහැ, සද්ද කරන්නේ නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. මේ කරදර අඩු වෙනවා. අඩු වෙනවට අමතරව අරමුණ දිහා බලනකොට මොන මොන වෙනස්කම්ද වෙන්නේ කියලා වෙනස නෙවෙයි වෙනස්කම් පුළුවන් ප්‍රමාණය පුදුම ප්‍රමාණයක් දකින්න පටන් ගන්නවා. අන්න ඒ ටික වார்த்தාවට දාන්න දන්නවනම් දවස් මේ හතර ඇති වැඩේට. ඒ ටික දාන්න නැත්නම් මේ ජීවිතේ නෙවෙයි තව බුද්ධ කල්පනේ බුද්ධ කල්ප හතරක් ගියත් ගමනක් වෙන්නේ නැහැ. නිසා බලන්න ඕනේ මොකේද කියලා බලාගෙන ඒව පේන කලාතුරකින් පේන වෙලාව පුළුවන් තරම් ඒක උකහාගෙන වார்த்தාවට දාන්න කරදරේ අඩු වෙන ගතියකුත් තියෙනවා. ඒ වගේම වார்த்தාව පුරවන්න පුළුවන් එතකොට මූල කර්මස්ථානයෙන් ලබා ගන්න තොරතුරු වලින් ඒතර තමයි තේරෙන පටන් ගන්නවා වார்த்தාව ලියලා ඉවරනකොටම කමටහන සුද්ධ වෙලා කියලා. කාටවත් කියවන්න ඕනේ නැහැ. ආන්නේ විදිහට ඒ වෙනස දකිමින් ඉදිරියට යන්න. එතකොට ඔය සද්ද වේදනාවල තියෙන නපුරු ගතිය, දුක් දෙන ගතිය අඩු වෙන පටන් ගන්නවා. එසේම ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම් කකුල එසවීම, ගෙන යාම සහ තැබීමේදී මනා සිහියෙන් වම වශයෙන් මෙනෙහි කෙලිමි. දකුණු කකුලද එසේමය. එසවීම, ගෙන යාම, තැබීම යන අවස්ථා ත්‍රිත්වය වම වශයෙන් මෙනෙහි කරමින්ම පතුලට දැනෙන්නා වූ උණුසුම සිසිලස තද බව අත්විඳෙමි. සාමාන්‍යයෙන් අප ඇවිදින වේගයෙන්ම මෙසේ සක්මනේහි පා මාරු කිරීම සිහියෙන් කරන්නට හැකියිය. මේ ආකාරයෙන් සක්මන් කළද පර්යංක භාවනාවේදී ත්‍රිමාන කය මෙනෙහි කොට මම දැන් මෙතන වශයෙන් මෙනෙහි කරන විට සිරුරේ පිම්බීම හැකිලිම සියුම්ව දැනේ. නමුත් විනාඩි 10කින් පමණ එම පිම්බීම හැකිලිම නොදැනී යයි. එවිට සිත එක් එක් සිතිවිලි කරා යන අතර සිතිවිලි පහළ වී ඇතිවන බව මෙනෙහි කරමින් යලි සිහියට පැමිණියද පිම්බීම හැකිලිම නොදැනේ. එවිට ඉරියව්ව සිහිපත් කළෙමි. කයේ වේදනාවක් පැමිණියද එය ක්‍රමයෙන් නොදැනී ගිය අතර පර්යංක ඉරියව්ව එම අවස්ථාවේදී සිහිපත් කළෙමි. වැඩි දුරටත් පර්යංක භාවනාව සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී උතුම් වූ නිවන් මඟ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් සාක්ෂාත් වේවායි පතමි. මේකට නිකන් දල උපදේශයක් භාවනා තියාගන්න අරමුණ ගොරෝසු තාක්කල් හිතේ කෙලෙස් ගොරෝසුයි අරමුණ බලහින් අරමුණ ප්‍රධාන වශයෙන් ප්‍රධාන අරමුණ සාන්ත භාවයටපත් වෙනවා නම් ඒ කියන්නේ කෙලෙස් අඩු වෙලා යනවා ප්‍රතිපදාව ඉදිරියට යනවා ඒ නිසා යම් ක්‍රමයක් කරලා අරමුණ සියුම් කරමින් සියුම් කරමින් යන්න පුළුවන් නම් අපි ඒකට කියනවා අනුග්‍රහය කියලා ඉතින් මේ සියුම් වෙච්චාම ආයක පාට යාම ගැසිලා නැගිටිනවා. ආයෙසට ඒක ආයෙ සියුම් කරා. ආයෙ යාම ගැස්සෙනවා. ආයෙ සියුම් කරන්නේ එහෙම කරගෙන කරගෙන යනකොට තේරෙනවා ඒ මොන තරම් ගැස්සුණත් යෝගාවචරයා කළ යුතු අනුග්‍රහය ඒක දිහා බලාගෙන ඒක සියුම් කිරීම කියලා දන්නවනම් එnde ende ende ende එකට කුසලතාවය දිනු වෙනවා. ඒ කුසලතාවේ උරගාන්න අරමුණ ගොරෝසු වෙන්න ඕනේ. එනකොටම කලබල වෙන්න එපා. එහෙම බලන් ඉන්න ආයෙත් සියුම් වෙනවා. සියුම් වෙන හැම වෙලාවකම කෙලස් කියනවා. සියුම් වෙන හැම වෙලාවම ප්‍රතිපත්‍යාවේ දියුණුවක් ඇති වෙනවා. අන්න ඒ මේ දැනගෙන යන යෝගාවචරයයි ඒක නොදැන යන යෝගාවචරය 100%ක්ම වෙනස්. මේ සියුම් වෙන එක ප්‍රශ්නයක් කරගත්තොත් එහෙම නැත්නම් එතනදී සැකපුදව ගත්තොත් ඒ යෝගාවචරයටින් භාවනා හැම දියුණුවකින්ම පසගහ. නමුත් මේ සියුම් වීම තමයි භාවනා, සියුම් වීම තමයි අනුග්‍රහ කළ යුත්තේ, සියුම් වීම තමයි භාවනාවේ ප්‍රතිපදාව දියුණුව කියලා දැනගත්තොත් ඕකට එච්චර වෙලා යන්නේ නැහැ. ඒකට කෙලෙස් එන්න අරිනවා. ඕන තරම් වරෙන් ආපු එක මේ මේ මේ දැක්මෙන් මේ දෘෂ්ටි කෝණයෙන් මේ සංකල්පයෙන් බලා ඉන්නකොට ඒව පුදුම ඉක්මනට නිකම් පෙට්‍රල් ටිකක් අරගෙන රිජිෆෝම් කැලි දානවා වගේ. දාන දාන රිජිෆෝම් කැලි දීලා යනවා. දාන දාන එක තියෙනවා. කොච්චර දිය කරන්න පුළුවන්ද කියන්න බෑ. ඒ නිසා එනේන කෙලස් මේ විදිහට ගෙවම් කරන්න දන්නවනම් ඒක නිකන් වළංකාරයට සුමානක වැඩ පොලුකාරයට වරුවයි. ගත්තාම පොල්ලන් නෙලා නෙලා යන එකයි තියෙනවා. මොකාවත් එච්චරයි. හැබැයි ඉතින් ඔතන ගියාට පස්සේ මම ඒක තේරෙන්නේ. ඒ නිසා එන්න අරින්න තොග තොග. ඇවිල්ලා අරමුණට බලන ඉන්නකොටම සිවුම් වෙනවා. ආය ගොරෝසු වෙනවා. ආය සිවුම් වෙනවා. ඉතින් මේ දර්ශනයෙන් යන්න කොච්චර ඉක්මනට මේ බුදුහාමුදුරුව කියපු දේ මේ ජීවිතයක් තුළ අත්දකින්න පුළුවන්ද කියලා. උඩ අවුරුදු ගණන් තටමඬ ඕනේ. නමුත් මේකට බය වෙලා මේකට කලබල වෙලා මේකට සැක උපදෝලා ඇයි මෙහෙම වෙන්නේ කිව්වොත් නම් කලබල වුණා තියා මොනවා කරුවත් මෛත්‍රී බුදුහාමුදුරුව දැක්කත් වැඩේ වෙන්නේ නැහැ. මේකට හිත හදන්නයි අපි මේ කමඨාන් සුද්ධ කිරීම කරන්නේ. නමුත් මට සාධාරණ සැකයක් තියෙන මේ ඔක්කොට මේක මං කියන දේ ඇහෙනවද? මං කියන දේ වැටහෙනවද? මං කියන දේ අත්දා බලන්න ඕනේ කියලා තේරෙනවද කියලා මට හැඟීමක් ඇත්තේ නැහැ. නමුත් මේ ක්‍රමයේ අර වෙන ක්‍රමයක් නැති නිසා අපි ලක්ෂ වාරයක් ඒකම කියනවා. අපි අමීගා ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාවේදී මූල කර්මස්ථානය වෙන මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කරන ලදී. එහිදී ආශ්වාසයේ සිදුවන විට එය ආශ්වාසයේ වශයෙන්ද ප්‍රශ්වාසය එය ප්‍රශ්වාසයේදී එය ප්‍රශ්වාසයේ වශයෙන්ද නිරීක්ෂණය කරන ලදී. ආශ්වාසයේදී වම් නාස්පුඩුව තුලින් වාතයේ ශරීරයට ඇතුළු වන බවත් එය වම් නාසයේ අග්‍රයේ ගැටි ඇතුල් වන බවත් එහිදී සිසිල් බවත් මෙන්ම යම් කාලයක් ගන්නා බවත් දැනුනි. ප්‍රස්වාසයේදී වම් නාස්පුඩුවෙන් වාතය පිට කරන බවත් දැනුණු අතර එය මදක් උණුසුම් ස්වභාවයක් දරන ලදී. තවත් එයට ඊතරම් කාලයක් ගත නොවුණු අතර වම් නාස්පුඩුව හරහා විශාල වායු ධාරාවක් මෙන් එය පිට කරන බව නිරීක්ෂණය කරන ලදී. සක්මන් භාවනාවේදී මා වම වම දකුණ වශයෙන් මෙනෙහි කළ අතර එහිදී වම් පාදය එසවෙන බවත් එය ගමන් කර නැවත පොළවට පතිත වන බවත් නිරීක්ෂණය කරන ලදී. මේ ආකාරයට දකුණු පාදයේද ක්‍රියා කරන බව වැටහුණි. මෙසේ පාදය පතිත වන විට එම පතිත වන පොළොවේ ස්වභාවය සහ එහි රළු ගතිය දැනුනි. මෙසේ පියවර 40ක් පමණ ගමන් කළ හැකි බව දැනුනි. පර්යංකයේදී මූල කර්මස්ථානයේ මෙනෙහි කරන විට සුළු කාලයක් තුල සිත සමාධිගතව සුපුරුදු ඉසව්වකට ගමන් කරයි. එම ස්ථානයේ ආලෝකයක්ද නැති අඳුරක්ද නැති ස්ථානයකි. මෙම ස්ථානයේ සිත රඳවා සිට ශරීරයේ වේදනාවන් දැනුණද එය ස්වභාව එය භාවනාවට බාධාවක් නොවන අතර සම්පූර්ණ කාලයම එම ස්ථානයේ පහසුවෙන් රැඳී සිටිය හැකිය. ගරුතර ස්වාමින් වහන්ස එම නුහුරු ඉසව්ව කුමක්ද? එයින් ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? තවද ගරු ස්වාමින් වහන්ස ශරීරය යනු ඇට සැකිල්ලකට ඔබ්බ වූ මස් ඇදැල්ලක් බවක් එය සම නැමැති ආවරණයකින් ආවරණය කරන ලද්දක් බවත් දැනේ. ඒ තුල පුද්ගලයෙක් නොමැති බව පැවසේ. එසේ උවද එවැන්නෙක් සිටින බව හැඟේ. මන්ද අතීතයේ කළ කී දෑ දත්ත වශයෙන් ගබඩා කර තබා ඒ අනුව ක්‍රියා කරවන හා ක්‍රියා කරන බලයක් මේ තුල ඇත. එම බලය කුමක්ද? එය ශරීරයෙන් වෙන්කර හඳුනාගන්නේ කෙසේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝ දීර්ඝායස ලැබේවා. මේ විදිහට අර මේකේ මමෙක් ඉන්නවා මේ කෙරුමෙක් ඉන්නවා නේවාසිකෙක් ඉන්නවා විධායකෙක් ඉන්නවා කියලා ගතිය අරමුණු දඟලනකොට වැඩි අරමුණු ගොජ දාන්නට වැඩි අර නොහුරුණු පුරුත්තන්ට ගියාට පස්සේ ඒක නැහැ ඒ නිසා භාවනාවෙන් පුළුවන් තරම් යන්න ඒ නොහුරුණු පුරුත්තන්ට ගිහිල්ලා බලන්න එතන මම යන්නේ එතන සිද්ධ වෙන්නේ සුද්ධ හේතු බල ධර්මයක් විතරයි මේ දඟලන්න පටන් ගත්තාම ඇවිස්සෙන්න පටන් ගත්තට පස්සේ කෙලසුණාට පස්සේ මේක අනිවාර්යයෙන්ම මම කියනවා. ඉතින් ඒක නිසා මම ඉන්නවාද කියලා බලන්න ඕන ඕන කෙනෙක් අවසන් නැත්තම් ඇවිස්සෙන්නේ ඒතකොට මම ඉන්නවා ෂුවර් එකටම ඉන්නවා. තැම්පත් වෙන්න නැත්තම් අනුන් තැම්පත් කරන්න බෑ ඒතකොට මම යන්නේ. ඉතින් මේ දෙකෙන් කොයි එකටද කැමැති කියන එකයි මම කැමැති දැනගන්න කැමැති මේ ලියුප එක නා කැමැති එහෙම මම ඉන්නවා කියලා ඔප්පු කරන්න පුළුවන් ගොරෝසු වෙලාවටද එහෙම නැත්නම් නුහුරු නුපුරුදු අඳුරක් නැති ආලෝකයක් නැත්නම් කොයි එකටද තමන්ගේ හිතේ රුචිය නැත්නම් වඩා කැමැත්ත තියෙන කොතනදීද හොඳ සතිය තියෙන කියලා ඒක නා සභාවට වචන ප්‍රකාශ කරනවා වශිරෝ. කරු ස්වාමීන් වහන්සේ අර නෝරුණු පුරුදු අර ආලයකුත් නැති අඳුරකුත් නැති ප්‍රතිස්තුල සිටිනකොට ලොකු tempat ගතියක් දැනෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී තමයි දකින්නේ මොකද මේ ශාරීරිය ඇට සැකිල්ලක් පවත් ඒක නිකන් මස් ඇදල්ලක් ඇතුලේ තියෙනවා හැම පොරොලා තියෙනවා අපේ මේ ක්‍රියාකාරීත්වය තුලදී ස්වාමීන් වහන්සේ දැනෙනවා ඒතකොට කවුද මේවා ක්‍රියා කරවන්නේ කියන එක. ඒ තුල තමයි මට හැඟීමක් දැනුනේ. බොහෝ වෙලාවක් රැඳින්න අර නూరుණු පුරුදු ඉසව්වත් තුල රැඳෙන බව තමයි ස්වාමීන් වහන්සේ. ඉතින් කොයි එකට කැමති කියලා මම අහන්නේ. අර නూరుණු පුරුදු ස්ථානයේ රැඳින් තමයි ආලෝකනේ. එතෙන්දී කිසිම වේදනාවක් එක්ක මන්දන්නේ ගොඩක් කාලවත් එතන රැඳෙන්න පුළුවන්. ඒ හින්දා එතනට ගොඩක් කැමැත්තක් තියෙනවා. එතෙන්ද ගිහිල්ලා පුළුවන් තරම් හුරු කරලා බලන්න මෙතන මොකද්ද මම කියලා. මේ ජීවිතේ මම ඔප්පු කරන්න පුළුවන්, නිෂේධ කරන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් කොයි එකද කරන්න කියලා බැලුවොත් මම ඔප්පු කරන පැත්තට ගිය එක අසත්පුරුෂය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අසත් ධර්මයේ කියනවා. මේ දඟලන නටන මිනිස්සුන්ගේ බුදුහාමුදුරුවෝ නඟල දඬ කියලා බණින්නේ නැහැ. අසත්පුරුෂයා කියන්නේත් නැහැ. කියනවා මේ මමයේ ඇතිකරන රටන දඟලන මිනිසුන්ට අසත්පුරුෂය කියලා කියනවා. අසත් ධර්මයේ කියනවා. ඊටසේ බුදුහාමර පාර පෙන්නලා කියනවා මෙන්න මේක තියෙනවා. මේකට කිව්වොත් මමයේත් නැහැ, දඟලෙලිත් නැහැ, තැම්පත් සත් ධර්මයේ කියන සත්පුරුෂින් අපි කොටද කැමති. ඉතින් පෙන්න පෙන්නනට තියෙනවා මේ කේල් ගහ ගන්න දයන්නේ, පොල් ගහ ගන්න දයන්නේ කියලා බලතැයි. ඉතින් ආ ක්‍රියාකාරකම් වලින් කියන්න පුළුවන් ඈතින්දලා මෙයාගේ තියෙන්නේ මේ දෙකම දැක්කට පස්සේ කොයි එකටද යන්නේ? බලන්න මේක මේ අසුචියක් දැක්කම බල්ලෙක් දඟලනවා වගේ අර ක්‍රියාකාරකම් වලට තමයි අදින්නේ හිත. ඉතින් ඒ නිසා නිස්සද්දවට යනකොට ඒ භාවනා කරන්න බෑ කියනවා ඉඳගෙන ඉන්න බෑ කියනවා කොන්දේ අමාරුයි කියනවා ඉතින් එකක්කුම් කියන මොකක්වත් නෙමෙයි තියෙන්නේ. මේ මමයා නැත්තහම නැති වෙච්ච අනික උන වගේ. මමයා ඉන්නකොට පොඩි යම්ස් කිසිදොලියක් තියෙනවා. එන් ගෝත කරන කට්ටියත් අවශ්‍ය කරන නටාගෙන දඟලගෙන ඉන්න ජීවිතය තමයි කරන්නේ. ඒ නිසා බුදු කෙනෙක් අවුරුදු 2600කට ඉස්සරත් පහළ වෙලා දැනටත් පෙන්නවා මම යන්නේ නැත්තනක් තියෙනවා. ඔබ දවසේ කොච්චර වෙලා ඒකට කැමති නැන්ද කියලා බලපන් කියලා ගත්තොත් අපි කොච්චර අකාර්යක්ෂමද කියලා බලන්න. අපි කොච්චර කෙලස් තියෙන වැඩවලට කරන්න කියලා බලන්න. ඒකට දෙන නිදහසට කරුණු බලන්න බල්ලෝ බිමට දාන බත් කන්නේ. තවත් නටවන මිනිහෙක් කියපු දෙයක් අහලා ඌ කියන දේ කරන්න හදනවා. අර මෙච්චර බුදුහමරු බෙන්ලා දෙද්දි ඒක කියනවා ඒක බොහොම පොඩ්ඩයි ගත කරන්නේ. ඉතින් ඒක නිසා ධර්මයේ දකින්න දකින්න හිතට නිඳ කරනවා. ලැජ්ජ කරනවා මෙච්චර දෙයක් පෙනෙද්දි මම තාමත් මේ යුතුයකම් ඉෂ්ට කරන්නයි පවුලේ යට කටයුතු කරන්නයි ආගමේ කටයුතු කරන්නයි සාසනයේ කටයුතු කරන්න කරනවා ලියනවා ඒකෙන් පේන ඔබ කවුද කියලා ක්‍රියාකාරක වලින් පේනවා කවුද කියලා ඒකත් අර යම් දවසක හෝ අර වගේ විවේක වෙන තැනකට පොරුදු කරපේ කරාට තමයි කන රත් වෙන දෙකක් ගහන්න පුළුවන් අනික ගහලා වැඩක් නැහැ උදන්නේ එකයිනේ දන්නේ කෙලෙස් විතරයි ඉතින් මේ මනුස්සයාට බැනලා වැඩක් නැහැ. මේක පෙන්නලා දෙන්න ඕනේ. දීලා කියන්නේ මෙන්න නිදහස් වෙන තැන. මෙන්න අහුවෙන තැන දෙකම තියෙනවා. දැන් ඔබ යන හැටියෙන් යන තාලෙන් පේනවා මොකාටද යන්නේ. එහෙම කියනකොට හිත නරක වෙනවද? නෑ ස්වාමීන් වහන්සේ. නෑ ඒක මොකද කරන්න වෙන්නේ දැන්? දැන් අර නూరు නුපුරුදු සවුවට තමයි අනේක තමයි ස්වාමීන් වහන්සේ. අයියෙන් කියමු ආයෙසරේ. නොහුරු නොපුරුදු ඉස්සව්වට ගමන් කරන එක තමයි වඩා යෝගී. ගමන් කරලා එන්න එපා. එතනම ඇඳි ගෑවිලාම යන්න ගන්න එකයි තියෙන්නේ. නාතමාපෝ. ඉවරයි. අපි ගිය ගමන් ආපහු එන්නයි බලන්නේ. ගිය ගමන් එන්න බලන්නේ. ආපු ගමන් මම ඇිනවා. ආපු ගමන් වයසට ආපු ගමන් හැප්පෙනවා. ආපු ගමන් අන්ද අලිය කැලේ ඇවිද්දා වගේ හැමතැනම හැප්පෙපේ. අතන මොකක්වත් නැති වෙන්නේ ඉඳ තියෙනවා. කවුරුත් නැහැ. නිතරම ජය. ඉන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඉතින් બોලේ මම මොකද කරන්නේ? දජානස මෙච්චර ලස්සන මේ කෙටි කාලයක් ඇතුළත මේක බලන්න පුළුවන් විදිහට දුන්නට අපේ තියෙන ක්‍රියාකාරකම් සියල්ලම බුදුහාමර විරුද්ධව යන්නේ. ධර්මයට විරුද්ධව යන්නේ. සංඝයාට විරුද්ධව යන්නේ. විවේකයට විරුද්ධව යන්නේ. හුදේකලාවට විරුද්ධව යන්නේ. සතියට විරුද්ධව යන්නේ. මේ මදි අපිට දඬුවම් කරනවා. ඒක නිසා මම ඉන්නවමයි කියලා බලන්න. ඔප්පු කරන්න. අතින් කියලා බලන්න පුළුවන් ද කියලා උන්දගේ පාටක් ගඳක් රසක් හැඩයක් මොකක්වත් ගන්න බෑ. කරන්න ගියොත් ඒක හොයන්න ගියොත් අර විවික ලැබෙන්නේ නැහැ. ඒ නూరుණු පුරුදු ගතියකුත් නැහැ. ඒ නිසා ඒක පේනුනට පස්සේ එයාගේ ක්‍රියාකාරකලංගෙ පේන කොච්චර සත්පුරුෂයේද කොච්චර සද්වර්ණ මේ දන්නවද කොච්චර ප්‍රත්‍යක්ෂේ ගරු කරනවද. ඉතින් අපි ඒක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. මේ දෙක දැක්කට පස්සේ උන්ට හොම්බ උලලා පෙන්නනවා. අර කේවට්ටයට මේ මහෞසත් පණිතුමා පෙන්නුවා වගේ හොම්බ තියලා බිම උලනවා වඳින්න එපා ආචාර්යන් වහන්සේ මට වඳින්න එපා කිය කිය උලන එකයි තියෙන්නේ සුද්ධ වෙනවද එසේ ස්වාමීන් වහන්සේ කියන කාරණාව සුද්ධ වෙනවද එසේ ස්වාමීන් වහන්සේ හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට ගරුතර ස්වාමින් වහන්සේ මම දිනපතා උදය 4 හමාරට පමණ නැගිට බුදුන්ට උණුපැන් සිසිල්පැන් පූජා කර විනාඩි 30ක් පමණ තෙරුවන් නමදිමි. ඉන්පසු බුද්ධානුස්සති භාවනාව මුලින්ම වඩමි. විනාඩි 25ක් පමණ. ඉන් මට සිත තැම්පත් වීම සිදුවේ. එසේ බුද්ධානුස්සති භාවනාව වඩා මෛත්‍රිය භාවනාව අදිෂ්ඨාන කර විනාඩි 40ක් 45ක් වඩමි. එය නිවැරදිද නැද්ද? ගරු ස්වාමින් වහන්ස බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා ඒකෝ ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ ඒකින්ත නිරෝධය විරාගය මේ ආදී විදිහට pāli පාඨය දිගටම දක්වලා තියෙනවා එම බුදුන් බුදුන් වහන්සේ වදාළ බුදු වදනේ පැහැදිලි වන්නේ නැවත නැවත බුද්ධානුස්සතිය වැඩිවීමෙන් සසර කලකිරීම සසරට ඇති ආශාව නැතිවීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීම නිවනට හේතු වන බවද ගරුතර ස්වාමින් වහන්සේ මෙය මට පැහැදිලි කර දෙන ලෙස අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ඔය මට අහන්න තියෙන අපි ඊයේ දීපු කමටහන් බණ ඇහුණද ඒකයි මේ කින බුද්ධානුසීරිය අතර වෙනස අත්දකලා තියෙනවද නැත්නම් තාමත් භාවනා කරන්නේ gedirin ginaapu කමටහනින්ද කියලා කිව්වොත් මට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. කවුද ඒ ලියුපෙකන කැමති නම්? ඒ කියන්නේ ඊයේ බණ ඇහිලා නැහැ ඒකෝ. අපි මෙහි ආවට පස්සේ මෙහි ඔක්කොටම පොදු කමටහනක් දෙනවා. දැන් 60 70ක් ඉන්න තරම් ගෙදරින් ගෙන අප එකක් වක් කරන්න හදනවා මෙතෙන්. ඉතින් ඒ නිසා මම කියනවා සාකච්ඡාව නොමග යවනවා කියලා. අවල් මේ කෙනාට ඒක හරියන්නේ නැහැ. ඒක මම කවදාකවත් නැහැ කියන්නේ. මම කියන්නේ මෙහෙන් දීපු කමටහන් බණ ඇහුණද ක්‍රියාත්මක කෙරුවද නැත්නම් තාමත් කරන්නේ ගෙදර ඉඳලා කරගෙන යන එකක්ද ඒකට වෙලා සරුවචනාංශගේ ප්‍රකාශන ගෙනල්ලා ඒක ඔප්පු කරන්න හදනවා මම කිසි විරුද්ධත්වයක් නැහැ නමුත් මෙහෙදෙන එක උත්සාහ කරලා තියෙනවද නැද්ද කියන එක නම් මට නම් මට පුළුවන් ඉදිරියට යන්න. මේක හොඳ නම් මේ වැඩමුළුවට නාවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ඒකෙම ගෙදෙන්නට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මේ මුලින් අපි කියවුවාර සත්කාර තුන පිළිබඳව ඒක මත පිහිටලා කතා කරනවා අපි ධර්ම සාකච්ඡාවට ගන්නවා. ඒ සත්කාර තුنين පිටේ ඉඳගෙන මේ සභාව අරගෙන යන්න හැදුවොත් ඒ තමන්ගේ මට්ටමට අපි නිෂේධ බලය පාවිච්චි කරලා ඒ ප්‍රශ්න පැත්තකට දානවා. මේක සංවිධානයේ විසින් කරන ලද වැරදි තේරීමක් ප්‍රශ්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාවට වඩා සක්මන් භාවනාවේදී සිත එකඟ කර ගැනීම අපහසු යයි දැනේ. මෙයට හේතුවක් ඇද්ද? කාරුණිකව පහදා දෙන්න. ඔය සක්මනේදී පරියංකේදී මොකේටද හිත යොදන මූල කර්මස්ථානය කියලා කියනවනම් විස්තර දෙනවනම් මට පුළුවන් සාකච්ඡා කරන්න. නැත්තම් මේ ඒ හරියා හෝ වැරදුනා හෝ දෙන තොරතුරු නැතුව සාකච්ඡාට ගන්න බෑ. අඩු ගානේ මේකයි කරන භාවනාව කියලාවත් කියන්නේ නැතුව මම ඒ කියන්නේ ගෙදර ඉඳගෙන ටෙලිෆෝන් කරාට මං කොහොමද ලෙඩ රෝග බලලා බෙහෙත් දෙන්නේ? ලෙඩ මයිලකට ගේන්න එපායි. නාඩි බලන්න එපායි. ඒකෝ නම් මට පුළුවන් වගේ කියන්නේ නැත්තම් මේ තොරතුරු මදි. ඒ නිසා මොකද්ද ගන්න මූල කර්මස්ථානේ කොච්චරක් ඒක සාර්ථකද කොච්චර අසාර්ථකද කියන තොරතුරු සහිතව ලියන්නේ කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පැයක පමණ වේලාවක් ඇස එකම දුර ප්‍රමාණයක රඳවාගෙන සිටීම ඇසට අහිත කරද නැතිනම් සියුම් ලෙස බලන දුර ප්‍රමාණය වෙනස් කරමින් වරහන් ඇතුලේ නාභි දුර සක්මන් භාවනාවේ යෙදිය යුතුයද කොයි වෙලාවෙද Tamanට වැඩි වම දකුණු ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් කියන එක කියනවනම් ඒ ඒකට සාපේක්ෂව බැලිය යුතු දුර අපි සලකා බලන්න පුළුවන්. Tamanගේ අත්දැකීමෙන් බලනකොට වම දකුණ වශයෙන් නැත්නම් එවිදින ඉරියව්වේ වැඩියෙන් සතිය පිහිටවන්නේ මේ විදිහට එකම දුරක ධ්‍යාන බලන්න යනකොටද වෙනස් කරමින් යනකොටද කියන ප්‍රකාශය අපිට දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒක සාකච්ඡාවට ගන්න. කැමැතිද එළියපෙකනා තමන්ගේ අත්දැකීම එකතු කරන්න. කැමති නැත්නම් ඒක ඉතින් නිෂ්ඨ බහ කරලද ප්‍රශ්න ගන්නට වැඩනවා. අපිට විනාඩි 55ක් විතර ගිහිල්ලා තියෙනවා 50ක් විතර වගේ තව තියෙනවා විනාඩි 5ක 10ක කාලයක් කාට හරි ඉවතන ලද ප්‍රශ්න වල උත්තර සපයන්න හෝ දීපු ලද දැන ලද උත්තර පිළිබඳව වැටහීමක් නැති නිසා හෝ එනතන් අලුතින් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. මම කැමති සක්මනකට යන්න ඉස්සෙල්ලා ඒක පිළිබඳව අවස්ථාවක් ලබා දීලා නැත්නම් එහෙම ඉදිරිපත් කරන ප්‍රශ්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ඊගා මේ වැඩ පිළිවෙල සක්මනට අපි තුනට එකතු වෙනවා පරියංක භාවනාවට. අපසරයි ස්වාමීන් වහන්සේ මේ මම භාවනාවට ආධුනිකෙක්. Um, පරයන්ක භාවනාව කරනකොට uh, ආනාපාන සති භාවනාව වඩනකොට uh, ටික කාලයක් uh, ආශ්වාස ප්‍රශ්වාසය මට හොඳින් දැනෙනවා. ඒකේ වෙනසකුත් දැනෙනවා. මට දැනෙන්නේ ඇත්තටම වෙනස් විදිහට මට දැනෙන්නේ um, ප්‍රශ්වාසයේ දිගයි ආශ්වාසයේ කොටයි විදිහට. එතකොට ඒක මද වෙලාවක් කරගෙන යනකොට ලොකු සැහැල්ලු ගතියක් දැනෙනවා. නමුත් ටික වෙලාවක් යනකොට මට තේරෙනවා මට නිදිමත ගතියක් දැනෙනවා කියලා. ඒකෙන් මම පොඩක්වත් එහෙම ගැස්සෙන්නේ නැති ගැස්සෙන්නේ නැහැ. නමුත් ඒක මට තේරෙනවා වැරද්දක් මේ භාවනාවේ සිදුවිය නොයුතු දෙයක් කියලා. ඒක එක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ගොඩක් දුර අඩි 30ක් 40ක් යනකම් මට සමාධිය පිහිටවගෙන ඇවිදින්න පුළුවන්. එතකොට මේ ටිකක් වෙලා යනකොට මට යටිපතුලට ටිකක් වැඩිපුර දැනෙනවා. ඒක ටිකක් හීරියක් වගේ දැනෙනවා. ටිකක් සීතල ගතියකුත් දැනෙනවා. ඒකේ කොහොමද විවරණය කරන්න කියලා දැනගන්න කැමතියි තෙරුවන් සරණයි. පළවෙනි එකේ මේ මම කට උත්තරයක් දීලා මම කියන්නේ විශ්දන්නේ ආනපාන සංසිඳනකොට ඒක නිරීක්ෂණය කරේ නැත්තම් නිදිමතක් එනවා කියලා තමයි අපට තේරෙන්නේ. ඒ නිසා බලන්න ආනපානේ නම් මූල කර්මස්ථාන දෙක හිත දාගෙන ඉන්නකොට ඒකේ එන්නේ එන්නේ සියුම් වෙන බව ලෑස්තිලා ගියේ නැත්තම් නිදිමත ඇවිල්ලා අපි යට කරගන්නවා. සියුම් වෙන බව ලෑස්තිලා යනවා. එතකොට පේනවා සියුම් වෙන බව ලෑස්ති වෙන්න ලොකු ශක්තියක් ඕන. සිං වෙන බව නිරීක්ෂණය කරා. ලෑස්තිලා යන්න. ගියාට පස්සේ පේනවා ඒ ගොරෝසු ආනාපාන නිරීක්ෂණ කරන ශක්තියෙන් සතියෙන් සිං වෙනකොට බලන්න බෑ. ඊට වැඩි වැඩි ශක්තියක් ඕන වැඩි සතියක් ඕන. ඊට දෙකෝ ඊට වැඩි සිං වෙනකොට ඊටත් වැඩි සතියක් ඕන. ඊට ශක්තියක් ඕන. ඒ සඳහා ලෑස්තිලා ගියොත් නිදිමත වෙනකොට සතිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා. එහෙම නැති වුණොත් එයා නිදිමතින් කම්මැලිකමෙන් සැක වලින් පිරලා යනවා. ඒ නිසා මේක ලෑස්ති වෙලා යෑම හරහා උත්තර දෙන්න පුළුවන්. දෙක ඇවිදින වෙලාවේදී පයෙන් පයට මේ වමෙන් දකුණට සතිය පිහිටවන්න පටන් අරගත්තොත් ඒ පයේ කොට්ටවල නැත්නම් පතුලේ සංවේදී භාවයට තේරෙන්න පටන් අර ගන්නවා. ඒක මේ අතෙත් තියෙනවා, ඇහෙත් තියෙනවා, කනෙත් තියෙනවා. යමක් එක්ක වැඩිපුර ඇසුරු කෙරුවොත් ඒකෙන් ලැබෙන තොරතුරු ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා මේ විෂද භාවය හොඳට තේරුම් ගන්න පුළුවන්. හරියට නිකන් මේ අන්ධ මිනිස්සෙක් සුදු හැර හැරමිටියක් අරගෙන ඇවිදිනකොට ඒ මිනිසා සුදු හැරමිටියෙන් ඔක්කොම අල්ලනවා. ඇස් දෙක පේන්නේ නැහැ. නමුත් එයා ඇවිදින වෙලාවේදී 100%ක් ඉන්නේ ඇවිදිල්ලේ. ඒ වගේ තමයි අපිට ඇස් දෙකේ ඕනකමක් එන්නේ පය කියවන්න පටන් ගන්න ඔක්කොම. වලගොඩලි, සීතල උණුසුම්, කම්පන චංචල සියල්ලම එතකොට තේරෙන පටන් අර ගන්නවා gediye pitimma ඇවිදින්නේ දැන්. කකුල් දෙක විතර නෙමෙයි. එතකොට මේ සංවේදී දෙක වෙන්නේ ස්පර්ශක දෙක වෙන්නේ පතුල්. එතකොට තේරෙනවා අපි එදිනදා ජීවිතේ කොච්චර අසතිමත්ද කියලා. পায় හැපුණත් තේරෙන්නේ සාමාන්‍ය ජීවිතේ එහෙමයි සතියෙන් ඇවිදිනකොට ඒ පයේ තියෙන සංවේදී භාවය හරියට ස්පර්ශක දෙකක් අර කරපොත්ත ස්පර්ශක දෙක අරගෙන යනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. මේ විදිහට අපේ ඉඳුරංගේ ප්‍රනීත භාවය වැඩි වෙනවා. ඉතින් ප්‍රණීතභාවය වැඩි වුණට හැම වෙලාවෙම සැප රුචි මනාප අත්දැකීම නෙවෙයි ලැබෙන්නේ. අත්දැකීම ගොඩ වෙන්න පටන් ඒ ගොඩ අපි ලෑස්ති වෙලා යන්නේ දන්නේ නැහැ. සූදානම් නැති වුණොත් අපිට තන මේක භාවනා වැරදිලයි කියලා. දැන් බලපු දේ විස්තර පේන්න පටන් අපි මේකට කියනවා පතුරු ගහලා බලනවායි කියලා. විසුතුරු කරලා බලනවායි කියලා. දිගෑරලා බලනවායි කියලා. ඉතින් ওই තවත් ඉස්සරහට යන්න පටන් අරගත්තොත් එහෙම ඕකටම ඉඩ දීලා ඒ ඇවිදින වෙලාවේ මොනම දෙයකින්වත් බාහිර වෙන තොරතුරු එන්නේ මේ පයත් එක්ක බුද්ධුම හාදකමක් ලෑස්ති ගතියක් වෙනවා මේ මහා පොළොව කියන්නේ කොච්චරක් අපි දුරස් කිරීම හරහා සැප දුක් විඳින එකක්ද මහා පොළොවේ ගෑවෙන්න ගෑවෙන්න සැප අපි මේ අද තියෙන දුක අපිට මහා පොළොවෙන් ඈත් වෙලා අපි ඒ තරමටම දුකයි මේකට කියන්නේ අර්ත් කරනවා කියලා ඕනේ ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් අර්ත් කෙටුවේ නැත්නම් ස්ටැටික් කරන්ට් එකක් හැදෙනවා. ඒක තමයි අපි පොළවෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අපිට ආතතියක් ඇති වෙනවා. අපේ පැරණි ජීවිතේ තිබුණ නිතරම පොළොත් එක්ක. එතකොට එතන එතන මේ මේ ටෙන්ෂන් එක බහලා යනවා. ඒක හොඳට තේරෙනවා. පොළවේ දේවල් වලට පයේ තියෙන සංවේදී භාවය ස්පර්ශක දෙකක් වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි හොඳයි. ඒක කියනවා විවිධ පෙත්වල ඇවිදින වෙනකොට එකම මම්පෙතක එකම සක්මනක හැමදම කරන්න කියලා. කරනකොට තියෙනවා ඒ සක්මනම ඒ පෙතම වෙනද වෙන විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. බලන් බලන දේවල් එකම පෙතේ එකම කෙනා ඇවිද්දට අත්දැකීම් වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි අනිත්‍ය කියලා. නිත්‍ය නැති බවට ඉස්සරහට අපිට පාඩම ගන්නන්නේ. තේරුවන් සරණයි. දැයි අපි එහෙනම් මෙතන වෙලාව ගන්නවා සක්මන් භාවනාව සඳහා